වගේම ජී.කේ. ගුණසේකර පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම AWP හේමා කුමාරි මහත්මියගේ ආදරණීය මව්පියන් වන MW පොඩිහාමිනේ මෑණියන් ඒ වගේම AW සිරිවර්ධන පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේම මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම දුලානේ සෙව්වන්දේ දියණියගේ සහ සුරංග ප්‍රේමරත්න පුතණුවන්ගේ රැකියා කටයුතු ඉදිරි අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්නට ආශිර්වාද කිරීමත් අපවත් වී වදාළ අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක මාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරමින් දේශකයන්න් වහන්සේ ඇතුළු සැමට ආශිර්වාද කරමින් අද මේ පින්කම සිදු කරන බව සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගුණසේකර මහත්මාත් හේමා කුමාරි මහත්මිය දියණිය පුතණුවන් ඇතුළු මේ පින්වත්තුන් වර්ෂයකට දේශනා කිහිපයක් සිද්ධ කරමින් තමන්ගේ ජීවිතය ධර්මානුකූලව පවත්වා ගන්නට ධර්මයේ ප්‍රගුණ කරන්නට වෑයම් කරනවා වගේම තව බොහෝ දෙනාට ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දෙන්නට කටයුතු කරනවා ඒ ධර්ම දාණය අන් අයගේ යහපත පිණිසත් ධර්ම ශ්‍රවණය Tamanගේ මෙලව පරලොව અભිවෘද්ධිය සහ නිර්වාණ අවබෝධය පිණිස හේතු වෙනොයි කියන බව નિවරදිව තේරුම් අරගෙන ජන්මදිනයන් මුල් කොටගෙන සහ අවශේෂ විවිධ කරුණු මූලික කොටගෙන මේ පින්කම් සිද්ධ කරන්න. අද දවසේ විශේෂයෙන් ගුණසේකර මහත්මයාගේ ජන්මදිනය මුල් කොටගෙන මුලින් සඳහන් කළ අරමුණු පෙරදරි කොටගෙන මේ දේශනාව සිද්ධ කරන්නේ අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන සෝතානුධත සූත්‍රය මාතෘකා කොටගෙන අද දේශනාව සිදු කරන හැටියට මේ සෝතානුධත සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ධර්ම ශ්‍රවණය පිළිබඳ උකටලිය වූ භික්ෂු පිරිසක් මූලික කොටගෙන ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්ම දේශනාවල ගැඹුර වටිනාකම ඊතරම් නොසිතා නිතර නිතර ඒ දහම් කරුණු ඇහෙන නිසා ඒ ධර්ම ශ්‍රවණය පිළිබඳ තරමක් මන්දෝත්සාහී වුණු භික්ෂු පිරිසක් මුල් කොටගෙන ඒ භික්ෂුන් වහන්සේලාට මේ ධර්ම ශ්‍රවණය සහ ධර්මයේ ප්‍රගුණ කිරීමේ ආනිසංස පැහැදිලි කරමිනුයි තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාවේදී අපට අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. මෙහිදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා නවාංග ශාස්ත්‍රු ශාසනය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනාව වසර 45ක් මුළුල්ලේ දේශනා කළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය විවිධ ක්‍රමවලට බෙදා පැහැදිලි කරනවා. ඒ සමස්ත ධර්මස්කන්ධයම රස වශයෙන් ගත්තහම නිර්වාණ රසය මතු කර දෙන නිසා රස වශයෙන් ගත්තහම එකම නිවන් රසයක් ඇති දේශනා සමූහයක් හැටියට දක්වන්නේ. ඒ වගේම ධර්ම විනය වශයෙන් න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව Tamanගේ අවබෝධය සඳහා හේතු වෙන කාරණා සහ චර්යාව සඳහා චර්යාවන් සකස් කරගන්නට හේතු වෙන කාරණා කියන මේ අංශ දෙක වශයෙන් ධර්ම විනය වශයෙන් කොටස් දෙකකින් දක්වලා තියෙනවා. ඊළඟට සංගීතකාරක භික්ෂුන් වහන්සේලා ඒ ධහම පවත්වා ගන්නට පහසුව පිණිස සූත්‍ර විනය අභිධර්ම වශයෙන් පිටක හැටියට පිටක තුනකට වෙන් කරලා දක්වලා තියෙනවා. ඒ වගේම නිකාය වශයෙන් ගත්තහම දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය වශයෙන් නිකාය පහකට බෙදා දක්වලා තියෙනවා. ඊළඟට තතහගතයන් වහන්සේ විසින්ම උන්වහන්සේ දෙසූ දහම අංග වශයෙන් කොටස් 9කට බෙදලා දක්වලා තියෙනවා. ඒක තමයි නවාංග ශාස්ත්‍රූ ශාසනයයි කියලා දක්වන්නේ. ප්‍රධාන වශයෙන් මේ සූත්‍ර දේශනාවේදීත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ප්‍රගුණ කිරීමේදී සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අභූත ධම්ම වේදල්ල කියන මේ අංග 9න් යුක්ත වූ තථාගත දේශනාව ප්‍රගුණ කිරීම පිළිබඳවයි දක්වන්නේ. එතකොට අංග වශයෙන් තථාගතයන් වහන්සේගේ දේශනාව කොටස් 9කට බෙදා දක්වලා තියෙනවා. එය තමයි නවාංග ශාස්ත්‍රෝ ශාසනයයි කියලා. දක්වන්නේ. ඊළඟට ධර්මස්කන්ධ වශයෙන් ගත්තාම පින්නතුන් නිතර අහලා තියෙනවා සුවාසූ දහසක්. ඒ කියන්නේ 84000ක් ධර්මස්කන්ධ වශයෙන් බෙදී යනවා. එතකොට මේ සෝතානුද්ධත සූත්‍රයේදී සෝතානුද්ධත කියන වචනේ තේරුම තමයි අහලා નિවරදිව ප්‍රගුණ කරලා ධාරණය කර ගැනීම කියන අර්ථය. කනින් අහලා ඒ කියන්නේ ඇසීම පිළිබඳවත් ධර්මයේ පැහැදිලි කරන්නේ මනවින් කන් යොමු කරලා ගෞරවය ඇති කරගෙන සිත්ති මනවින් ඒ කෙරෙහි සිත යොමු කරලා සති සම්පජඤ්ඤයෙන් යුක්තව දහම් ඇසීමක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අන්න ඒ විදිහට සති සම්පජඤ්ඤයෙන් යුක්තව අසා දැනගන්නා වූ ධර්මය දරාගෙන එය ප්‍රගුණ කිරීම සම්බන්ධව තමයි මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. ඒ නිසා මේ සූත්‍ර දේශනාව සෝතානුධත සූත්‍රයේ හැටියට දක්වලා තියෙනවා. මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට එකතු කරලා තියෙන්නේ කරුණු හතර බැගින් දේශනා කරන දේශනා තමයි චතුක්ක නිපාතයට එක් කරලා තියෙන්නේ මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ එසේ ධර්මයේ ප්‍රගුණ කිරීමේ ආනිසංස හතරක් දේශනා කරනවා. ඒ ආනිසංස හතරක් දේශනා කරන නිසා තමයි මේ සූත්‍ර දේශනාව චතුක්ක නිපාතයට එකතු කරලා තියෙන්නේ. එතකොට මේ සමස්ත සූත්‍ර දේශනාවම ගත්තහම අපිට මෙහිදී කරුණු තුනක් කොටස් තුනක් අපිට තියෙනවා පැහැදිලි කරගන්න. පළවෙනි කොටස තමයි තථාගතයන් වහන්සේ විසින්ම උන්වහන්සේගේ දේශනාව අංග 9කින් යුක්ත වූ නවාංග ශාස්ත්‍රීය ශාසනය හැටියට දක්වලා තියෙනවා. ඒ පිළිබඳව අපේ මූලික අවධානය යොමු කරලා ඊළඟට ඒ ධර්මයේ ප්‍රගුණ කිරීමේදී අපේ අවධානය යොමු කළ යුතු කරුණු පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි සුතා ධතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්ධා මේ ක්‍රම පහට ප්‍රගුණ කළොත් තමයි ඒ තැනැත්තා නිවැරදිව ධර්මයේ ප්‍රගුණ කළා කියලා කියන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට මේ සූත්‍රයේ දැක්වෙන තුන්වෙනි කොටස තමයි එසේ නවාංග ශාස්ත්‍රෝ ශාසනය මේ ක්‍රම පහට ප්‍රගුණ කරන්නා වූ තැනැත්තා විසින් ප්‍රතඥණෙක් හැටියට ඒ කියන්නේ ආර්ය භාවයකටපත් නොවි අභාව ප්‍රාප්ත වුනොත් මිය ගියොත් ඒ තනත්තා ඒ ධර්මයේ ප්‍රගුණ කිරීමේ ආනිසංස හැටියට යම්කිසි දේවනිකායක උත්පත්තිය ලැබලා ඒ දිව්‍ය ලෝකයේදී දහම සිහි කරගෙන විශේෂ අධිගමයකට ඒ කියන්නේ සෝවාන් සකදාගාමි ආදී මාර්ගඵලයකට පැමිණෙන්නට ඒ අසා ප්‍රගුණ කළ ධර්මය එතනත්තාට උපකාර වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. එතකොට ඒ උපකාර වීම ක්‍රම හතරකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසා තමයි ආනිසංස හතරක් හැටියට මෙහිදී දක්වන්නේ. එතකොට ඔන්න ඔය කොටස් තුන තමයි ප්‍රධාන වශයෙන් අපි මේ දේශනාවේදී කතා බහ කරන්නේ පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ මේ සමස්ත දේශනා දේශනාව තුළම ඔය ප්‍රධාන කාරණා තුන ගැන තමයි පැහැදිලි කරන්නේ මොනවද ප්‍රධාන කාරණා තුන නවාංග ශාස්ත්‍රෝ ශාසනය සුතා ධතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්ධා කියන මේ ක්‍රම පහ පිළිබඳව ඊළඟට එසේ ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ආනිසංස හතර පිළිබඳ. එතකොට මූලික වශයෙන් අපි පැහැදිලි කරගන්නට ඕන තථාගතයන් වහන්සේ මේ සූත්‍රය ආරම්භ කරද්දීම දේශනා කරනෝ ඉද භික්ඛවේ භික් වූ ධම්මං පරයාපුනාති සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාතා උදානං ඉති උත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ල මහණෙනි මෙන්න මේ නවාකාරයකින් එහෙම නැත්නම් අංග 9කින් යුක්ත වූ සත්තු ශාසනය කියලා කියන්නේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ශාසනය කියන්නේ අනුශාසනා. ඒතර බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුළුල්ලෙම දේශනා කළ අනුශාසනය තමයි මේ අංග වශයෙන් නවයකට බෙදා දක්වලා තියෙන්නේ. ඒ බඳු දේශනාව ඉද භික්කවේ භික්ඛු ධම්මං පරියාපුණාති. පරියාපුණාති කියලා කියන්නේ මනවින් ප්‍රගුණ කරනවා. එතකොට ඒ ප්‍රගුණ කරන්නේ කොහොමද කියන එක තමයි අර පැහැදිලි කරන්නේ සුතා අහන්නට ඕන, ධතා ධාරණය කරන්නට ඕන, වචසා ಪರಿචිතා වචනයෙන් පුහුණු කරන්නට ඕන මනසානුපෙක්කිතා මනසින් විමසා බලන්නට ඕන ditthiya suppatividda ප්‍රඥාවෙන් විනිවිද දකින්නට ඕන. ඒකට ඒ කාරණා ටික අපි දෙවනුව පැහැදිලි කරන්නට තියාගෙන මුලින්ම අපි විග්‍රහ කරගන්නට ඕන මේ නවාංග ශාස්ත්‍රෝ ශාසනයයි කියන්නේ කුමක්ද? දැන් අපි මුලින් කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වසර 45ක් මුළුල්ලේම දෙසූ සද්ධර්මය විවිධාකාරයෙන් සංග්‍රහ කරලා තියෙනවා. දැන් රස වශයෙන් ගත්තාම එකම නිවන් රසය. එතකොට තථාගතයන් වහන්සේගේ දේශනාව කොතනකින් ගත්තත් සූත්‍ර විනය අභිධර්මය මේ කොතනකින් ගත්තත් ඒ සමස්ත දේශනාවම දේශනා කරලා තියෙන්නේ එකම රසයක් පිණිස. ඒ තමයි නිර්වාණ රසය. ඊළඟට ධර්ම විනය වශයෙන් බෙදලා තියෙනවා දෙකකට. ධර්මය විනය අභිධර්ම වශයෙන් බෙදලා තියෙනවා තුනකට. ඊට පස්සේ අර නිකාය වශයෙන් බෙදලා තියෙනවා නිකාය පහකට මේ විදිහේ විවිධ බෙදීම් ඒ ඒ තැනට ගැලපෙන හැටියට එක් එක් පුද්ගලයාට වටහා ගන්න පුළුවන් විදිහට සහ මේක සංරක්ෂණය කරගන්නට පවත්වාගෙන යන්නට පහසු විදිහට මේවා සංග්‍රහ කරලා තියෙනවා විශේෂයෙන්ම සංගීතීකාරක භික්ෂුන් වහන්සේලා සංගීතීකාරක භික්ෂුන් වහන්සේලායි කියන්නේ පිනතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහතෙරුන් වහන්සේලා එකතු වෙලා මේ ධර්මය දිගු කලක් සංරක්ෂණය කළ යුතු වැඩපිළිවෙලක් යෝජනා කළා. එතකොට ඒ සඳහා අත්‍යවශ්‍ය වුණු දේ තමයි එක් එක් තැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ විවිධ ධම් කරුණු ඒ දන්නා භික්ෂූන් වහන්සේලාගෙන් අහලා ඒවා ගොනු කරලා සමස්ත දේශනාවම එක තැනකට ඒක රාශී කිරීම. එතකොට ඒක දක්වන්නේ අර විවිධ මල් වර්ග විවිධ මල් ආසනවල තැන්පත් කරලා තියෙනා වගේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ එක්කෙනෙකුට නෙමෙයිනේ ධර්ම දේශනා කළේ. ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීමක් කළා ස්වාමීනි මම නැති තැන දේශනා කරන ධර්මය මට නැවත වතාවක් කියන්න දේශනා කරන්න. එතකොට ඒ විදිහට ආනන්ද හාමුදුරුවෝ ඒ ඉල්ලීම කරන්නේ අවුරුදු 20කට පස්සේ. එතකොට තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච තැන ඉඳලා අවුරුදු 20ක් දේශනා කරපු දේශනා සියල්ලක්ම ආනන්ද හාමුදුරුවන්ට සියල්ලක්ම කියලත් නොතිබෙන්නට පුළුවන්. ඊළඟට තව දේශනා ආනන්ද හාමුදුරුවෝ නැති තැන්වලදී දේශනා කරපුවා. දෙවියන්ට දේශනා කරපුවා. මේ ආදී වශයෙන් එක් එක් තැන විසුරුණු දේශනා පිළිබඳව ඒ ඒ දහම පිළිබඳව විචක්ෂණ භාවයක් ඇති මහතෙරුන් වහන්සේලා ප්‍රධාන වශයෙන් ප්‍රථම ධර්ම සංගායනාවට ආනන්ද හාමුදුරුවන්ගේ සහභාගී වීම අත්‍යවශ්‍ය වුණා. උන්වහන්සේ තමයි සූත්‍ර පිළිබඳව පැහැදිලි කළේ. මේ මේ තැන මේ මේ විදිහට දේශනා කළා. ඒ නිසා තමයි සෑම සූත්‍ර දේශනාවකම මුලින් සඳහන් වෙන්නේ "ඒවං මේ සුතං" මා විසින් මෙසේ අසන ලදී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අහවල් තැන මේ දේශනාව දේශනා කළා කියලා මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ ඒක මාත් එක්කලා කියලා තියෙනවා. කියන එකයි ආනන්ද හාමුදුරුවෝ එතනදි පැහැදිලි කරන්නේ. ඊළඟට උපාලි මහරහතන් වහන්සේ තමයි විනය කරුණු පිළිබඳව පැහැදිලි කරන්නේ. මේ විදිහට එක් එක් තෙරුන් වහන්සේලා මූලික කොටගෙන මේ විසිරලා තිබුණු සමස්ත ධර්මස්කන්ධයම සුවාසූ දහසක් ධර්මස්කන්ධයම එක තැනකට ඒක රාශී කළා. ඒක රාශී කරලා ඒ භික්ෂුන් වහන්සේලා තීරණය කළා මේක කටපාඩමින් පවත්වාගෙන යන්න. මොකද ඒ කාලේ ලේඛනගත ක්‍රමයක් තිබුණේ නැහැ. හැම දෙයක්ම මතකයෙන් ධාරණය කරගෙනයි අරගෙන ගියේ. අන්නේ ධාරණය කරගැනීමේ පහසුව සඳහා උන්වහන්සේලා මේක බෙදුව වෙන් කළා සූත්‍ර විනය අභිධර්මයේ හැටියට පිටක තුනක් හැටියට. ඊළඟට වෙනත් ආකාරයකින් ගත්තොත් දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, දීඝ නිකාය හැටියට දීර්ඝ වශයෙන් දෙසූ සූත්‍ර දේශනා, මධ්‍යම ප්‍රමාණයෙන් දෙසූ දේශනා මධ්‍යම නිකාය හැටියට, කෙටියෙන් දෙසූ දේශනා සංයුත්ත නිකාය හැටියට, අංක වශයෙන් 1 2 3 කියලා කරුණු දක්වලා දේශනා කළ දේශනා අංගුත්තර නිකාය හැටියට ඉතිරි සියලුම දේශනා විනය අභිධර්ම ආදී සියල්ලක්ම කුද්දක නිකාය කියන කොටසට වෙන් කරලා මෙහෙම නිකාය වශයෙන් බෙදා වෙන් කළා. එතකොට මේ සියලු බෙදීම් සිද්ධ කළේ ඒවා මතකයෙන් ධාරණය කරගෙන පැමිණීමේ අවශ්‍යතාවය සඳහා. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍ර දේශනාවලම තථාගත දේශනාව බෙදලා තියෙන ක්‍රමයක් තමයි අපට හමු වෙන්නේ මේ නවාංග සාස්ත්‍රු ශාසනය හැටියට. එතකොට අර ත්‍රිපිටකය හැටියට බෙදලා තියෙන ඒවා ඊළඟට නිකාය හැටියට බෙදලා තියෙන ඒවා පසු කාලීන බෙදීම්. තථාගතයන් වහන්සේ විසින්ම බෙදා දක්වපු ක්‍රමය තමයි සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල කියලා කියන්නේ. ඒතර මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ ඉද භික්කවේ භික්ඛු ධම්මං පරියාපුනාති සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං කියන මේ අංග 9න් යුක්ත වූ තථාගත දේශනය ප්‍රගුණ කිරීම පිළිබඳවයි දේශනා කරන්නේ. ඒ නිසා අපි මුලින්ම පැහැදිලි කරගන්නට ඕන මේ අංග 9න් අදහස් කරන ධර්ම කොටස මොනවද කියලා. දැන් මුලින්ම දැක්වෙනවා සුත්ත සූත්‍ර. සූත්‍ර කියලා කිව්වහම අපට මතකයට එන්නේ දීඝනිකායේ තියෙන සූත්‍ර, මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ආදී වශයෙන් ඒ සූත්‍ර පිටකයට අයත් සූත්‍රනේ අපට මතක් වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ බෙදීම අනුව දැන් මම මුලින්ම කිව්වනේ මේ බෙදීම් එක එක තැන්වල එක එක විදිහට සිද්ධ කරලා තියෙනවා ඒවා වෙන් කරගෙන මතක තියාගැනීමේ පහසුව සඳහා කියලා. තථාගතයන් වහන්සේ බෙදා දක්වනකොට සූත්‍ර පිටකේ කොටස් ටික විතරක් නෙමෙයි විනය පිටකේ තියෙන සමස්ත විනය දේශනාවත් සූත්‍ර කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. දැන් මුල් කාලේ සූත්‍ර විනය කියලා දෙකක් තිබුණේ ධර්මය තථාගතයන් වහන්සේගේ දහම. එතකොට මේ දහම තුලම තමයි විනය තියෙන්නේ. අන්න ඒ වගේ මේ තථාගතයන් වහන්සේ අංග වශයෙන් බෙදා දක්වන තැනත් ප්‍රධාන වශයෙන්ම උන්වහන්සේ දේශනා කරන සුත්ත කියලා කිව්වහම විනය පිටකේ කොටස් තුනක් තියෙනවා. බික්කු විභංග බික්කුණී විභංග කියලා විභංග කොටස ඊළඟට කන්දක කොටස ඊළඟට පරිවාර කොටස මේ විභංග කන්දක පරිවාර කියලා දක්වන සමස්ත විනය පිටකයම සූත්‍ර කියන කොටසටයි මේ නවාංග ශාස්ත්‍රෝ ශාසනය කියන බෙදීමේදී සංග්‍රහ වෙන්නේ. දැන් මේවා පටලවා ගන්න නැතුව වෙන වෙනම තේරුම් ගන්නට ඕන එක් එක් තැන තථාගත ධර්මයේ බෙදා තියෙන විවිධ බෙදීම්නේ. බුදුරජාණන් වහන්සේ විසින්ම බෙදලා තියෙන මේ නවාංග ශාස්ත්‍රෝ ශාසනය කියන තැනදී සූත්‍ර කියන අංගයට තමයි අර විනය පිටකයේ හැටියට වෙන් කරලා තියෙන ඒ දේශනා සියල්ලක්ම ඇතුළත් වෙන්නේ. ඊළඟට කුද්දක නිකායට අයත්ව තියෙනවා තුල්ල නිද්දේශ මහා නිද්දේශ කියලා නිද්දේශ පාළි. ඒ නිද්දේශ පාළියත් සූත්‍ර කියන කොටසට තමයි ඇතුළත් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් දැනුගත් යතිවරයන් වහන්සේලා ඒ නිද්දේශ පාළිය පැහැදිලි කරන්නේ තථාගතයන් වහන්සේ දෙසූ දේශනාවලට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් සැපයූ අර්ථකතන හැටියට තමයි යතිවරයන් වහන්සේලා මේ නිर्देशපාලිය හඳුනාගෙන තියෙන්නේ. එතකොට ඒ කියන සරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කළේ පසු කාලීනව නෙමෙයි බුදුරජාන් වහන්සේ ජීවමාන කාලයේදීම බුදුහාමුදුරන්ටත් කලින්නේ සරියුත් හාමුදුරුවෝ පිරිනවන් පාන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම රහතන් වහන්සේලා යම් දේශනාවක් කළා නම් බුද්ධ දේශනාව පාදක කොටගෙන ඒ සියල්ලක්මත් බුද්ධ දේශනාව හැටියට තථාගත දේශනාව හැටියට සංග්‍රහ කරලා තියෙනවා. මොකද ඒවා බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරලා තියෙන නිසා. දැන් අපිට එහෙම පැහැදිලි වෙන ප්‍රධානම සූත්‍ර දේශනාවක් තමයි තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව. ඒ කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයට සරියුත් මහරහතන් වහන්සේ විසින් කරන අර්ථ විවරණය තමයි සච්ච විභංග සූත්‍රයේ හැටියට මජ්ක්‍ධිම නිකායේ නැවත සඳහන් වෙන්නේ. එතකොට අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ තන දේශූ දේශනා ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින්ම සමහර වෙලාවට ධර්ම දේශනා කරමින් ඉඳලා දැන් තරමක් උන්වහන්සේට වෙහෙසයි කියලා සරියුත් හාමුදුරන්ට හරි ආනන්ද හාමුදුරන්ට හරි මහා කාශ්‍යප හාමුදුරන්ට හරි ඉතුරු ටික දේශනා කරන්න කියලා උන්වහන්සේ විහාරයට වඩින අවස්ථා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමහර කාරණා විස්තර කරගන්න ඕන වුණාම භික්ෂුන් වහන්සේලාම එක්ක සරියුත් හාමුදුරුව හොයාගෙන ගිහින් නැත්නම් මහා කච්චායන හාමුදුරුව හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේලාගෙන් විමසලා පැහැදිලි කරගත්තු අවස්ථා තියෙනවා. මේ සියල්ලම තමයි ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙන්නේ. එතකොට අර විනය පිටකයට අයිති සමස්ත විනය කොටාසත් සූත්‍ර හැටියට දක්වලා තියෙනවා. අර සරියුත් මහරහතන් වහන්සේ විසින් සූත්‍රවලට අර්ථ විවරණය කරමින් දේශනා කළ තුල්ල නිද්දේශ මහා නිද්දේශ කියන ඒ නිද්දේශ ග්‍රන්ථ එහෙම නැත්නම් ඒ ධර්ම කොටාසත් සූත්‍ර කියන නමින්ම දක්වලා තියෙනවා. ඊළඟට මංගල සූත්‍ර, රතන සූත්‍ර, තුවටක සූත්‍ර ආදී වශයෙන් සූත්‍ර නාමයෙන් දක්වලා තියෙන සියලුම දේශනා මේ සුත්ත කියන කොටසට තමයි ඇතුළත් වෙන්නේ. එහෙම නැත්නම් ඒ අංගයට තමයි එකතු වෙන්නේ. ඊළඟට දෙවෙනි අංගය තමයි ගෙය්‍ය. ගෙය්‍ය කියන වචනේ තේරුම ගායනා කියන අර්ථය. දැන් අපි සිංහලෙන් ගීත කියලා කියනවා. සංස්කෘතෙන් ශ්ලෝක කියලා කියනවා. පාලියෙන් ඒවට ගාථා කියලා කියනවා. ගාථා හෝ ගෙය්‍ය කියලා. එතකොට මේ ගෙය්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ගාථා වලින් පද බැඳලා තියෙන සූත්‍ර දේශනා. ඒ කියන්නේ ඇතැම් දේශනා තියෙනවා ඒව අර ගාථා තමයි බහුලව තියෙන්නේ. ඒ බඳු කොටාශයක් වෙන් කරලා තියෙනවා සූත්‍ර පිටකයට අයත් සංයුත්ත නිකායේ සගාතක වග්ගය. එතකොට සගතක වග්ගය කියලා කියන්නේ සම්පූර්ණම එහි තියෙන සූත්‍ර දේශනා වාක්‍ය හැටියට නෙමෙයි ගාථා හැටියටයි තියෙන්නේ. අන්න ඒ සංගතනිකායේ සගතක වග්ගය ඇතුළු ගාථා මුල් කොටගෙන දේශනා කළ යම් තාක් දේශනා තියෙනවා නම් ඒ දේශනා ගෙය්‍ය ගායනා හැටියට දේශනා කළ දේශනා වශයෙන් තමයි දක්වලා ඊළඟට වෙය්‍යාකරණ වෙය්‍යාකරණ කියලා කියන්නේ බෙදලා වෙන් කරලා කොටස් කරලා එකින් එක වෙන වෙනම පැහැදිලි කරමින් දේශනා කළ දේශනා විශේෂයෙන් සමස්ත අභිධර්ම පිටකය වේයාකරණ ගණයටයි ඇතුළත් වෙන්නේ. ඒ වගේම ගාථාවලින් තොරව කරුණු පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍ර දේශනා මේ වේයාකරණ කියන ගොඩට තමයි එකතු කරලා තියෙන්නේ. සුත්ත ගෙය වේයාකරණ ඊළඟට තව තියෙනවා ගාථා කියලා වෙනම. ඒ ගාථා කියලා වෙනම තියෙන්නේ තේර ගාථා, තේරි ගාථා කියලා කුද්දක නිකායට අයිති පොත් දෙකක් තියෙනවා. තේර ගාථා කියලා කියන්නේ රහතන් වහන්සේලා විසින් දේශනා කළ දේශනා. තේරි ගාථා කියලා කියන්නේ තෙරණින් වහන්සේලා විසින් රහත් මෙහෙණින් වහන්සේලා විසින් දේශනා කළ දේශනා. ඒවා ගාථා වශයෙන් පද බැඳලා තියෙන නිසා තේරගාථා තේරිගාථා කියන නමින් හඳුන්වනවා. ඊළඟට ධම්මපදය සම්පූර්ණ ගාථා වශයෙන් තමයි සංග්‍රහ කරලා තියෙන්නේ. අන්න ඒව තමයි ගාථා කියලා හඳුන්වන්නේ. ඊළඟට උදාන. උදාන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ඇතැම් අවස්ථාවල සතුට සහ නුවණ මොසු කරලා උන්වහන්සේගේ මුවින් පිට වුණු සමහර ගාථා හෝ එහෙම නැත්නම් ප්‍රකාශන තියෙනවා. ඒවා තමයි උදාන කියලා කියන්නේ. ඒවා කාටවත් අවබෝධය පිණිස දේශනා කරපුවම නෙමෙයි. අහන්න කෙනෙක් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් බුදුරජාණන් වහන්සේගේ මනසේ ඇතිවෙන ඒ ප්‍රීතිය සහ ධර්මඥානය දෝරෙගලාගෙන ගිය අවස්ථා. ඒවා තමයි උදාන කියන්නේ. සමහරලාට ඒක ප්‍රීතිය නිසා මතුවෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් සංවේගය නිසා මතුවෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බුදුරජාන් වහන්සේ බුදු වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේගේ මුවින් පිට වෙන උදාණය තමයි අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිද්දසං කියන මේ ගාථාව. එතකොට දීර්ඝ කාලයක් සසරේ මම මේ පංචස්කන්ධය නැමැති ගේ හදන වඩුවා සොයමින් ඇවිද්ද වෙහෙසුණා. අද මම මේ වඩුවා සොයාගත්තා. නුඹේ කැණි මඩල සහ පරාල සියල්ල මා විසින් සුණු විසුණු කළා. දැන් නැවත වතාවක් නුඹට මා වෙනුවෙන් එහෙම නැත්නම් මේ පංචස්කන්ධය නැවත ගොඩනගන්නට නුඹට පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ත්‍ොෂ්ණාව ආමන්ත්‍රණය කරමින් උන්වහන්සේගේ මුවින් ප්‍රකාශ වුණු උදාන වාක්‍යය. ඒ බුදු වෙච්ච අවස්ථාවේදී ඇති වුණු ප්‍රීතිය සහ ඒ බුද්ධ ඥානය පාදක කොටගෙන තමයි මේ ප්‍රකාශනය උන්වහන්සේගේ මුවින් නිකුත් වෙන්නේ. එතකොට ඒක අහවලාට කිව්වයි කියලා එකක් නැහැ. ත්‍ොෂ්ණාව කියන්නේ එක්තරා ධර්මයක් නේ පුද්ගලයෙක් නෙමෙයිනේ. එතකොට මේ දේශනාව උන්වහන්සේ දෙවියන්ට දේශනා කරනවත් නෙමෙයි, බ්‍රහ්මයින්ට දේශනා කරනවත් නෙමෙයි, මාරයටත් නෙමෙයි, මිනිස්සෙයින්ටත් නෙමෙයි. ඒ කවුරුවත් ශ්‍රාවකෙක් ඉලක්ක කරන්නේ උන්වහන්සේගේ මනසේ සතුටින් සහ නුවණින් මතුවෙන ඒ දහම් ප්‍රකාශනය උන්වහන්සේගේ මුවෙන් පිට වෙනවා. ඒවා තමයි උදාන කියන්නේ. ඊළඟට සංවේගයෙන් දේශනා කළ උදානක් තියෙනවා. ඒ තමයි අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ පජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං වූප සමෝසුකෝ මේ සංස්කාර ධර්මයන් අනිත්‍යයි ඉපදිලා නිරුද්ධ වෙනවා ඒ සංස්කාර ධර්මයන්ගේ නිවීම එහෙම නැත්නම් නැවත නොහට ගන්න ආකාරයෙන් සංසිඳ වීම ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිනිවන් පාපු අවස්ථාවල උන්වහන්සේගේ මුවෙන් පිට වුණු ඒ දේශනාව. එතකොට එතන තියෙන්නේ සතුටට වඩා ධර්ම සංවේගය. ධර්ම සංවේගය කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව නුවණින් දකිනකොට උන්වහන්සේගේ මුවෙන් පිට වෙන ඒ ධම් ප්‍රකාශය. එතකොට මේ බඳු දේශනා තමයි උදාන කියලා හඳුන්වන්නේ. ඊළඟට ඉති උත්තක. ඉති උත්තක කියලා කියන්නේ වොත්තං හේතං භගවතා වොත්තමරහාති මේ සුතං ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ දේශන ලදැයි මා විසින් අසන ලදී කියලා පසු කාලීනව ඇතම් භික්ෂුන් වහන්සේලා මතු කරපු දේශනා. එතකොට ඒවා වෙනම තියෙනවා උද්දක නිකායේ ඉති උත්තක පාළිය කියලා. ඉති උත්තක කියලා කියන්නේ නැවත ප්‍රකාශ කරන ප්‍රකාශන හැටියට. તો බුදුරජාණන් වහන්සේ වෙන තැනක දේශනා කළ දේශනා අර මහතෙරුන් වහන්සේලා විසින් නැවත ප්‍රකාශ කරලා තියෙනවා මා විසින් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අසවල් තැනදී මේ විදිහට දේශනා කළයි. අන්න ඒ විදිහට සමහරලාට තැනක් සඳහන් වෙන්නේ නැහැ. මා විසින් මෙසේ අහලා තියෙනවා බුදුරජාන් වහන්සේ මේ දේශනාව දේශනා කළ බව. අන්න ඒ විදිහට එකතු කරපු සූත්‍ර 110ක් පමණ ඒ කොටස තමයි ඉති උත්තක කියලා හැඳින්වෙන්නේ. ඊළඟට ජාතක. ජාතක කියලා කියන්නේ දැන් ජාතක කියලා කිව්වහම අපිට මතක් වෙනවා 550 ජාතකය. එහි අපන්නක ජාතකයෙන් පටන්ගෙන දැක්වෙන ඒ අතීත භව පැහැදිලි කරමින් පුද්ගල චරිත විවරණය කරමින් යම් යම් පුරුදු ඇබ්බැහි ආදියට හේතු දක්වමින් තමන් වහන්සේ පිළිබඳව හෝ අන්‍ය පුද්ගලයන්ගේ අතීත ප්‍රවෘත්ති සම්බන්ධ කරමින් දේශනා කළ දේශනා තමයි ජාතක දේශනා කියලා දක්වන්නේ. එතකොට ඒ කොටස තමයි ජාතක කියලා පැහැදිලි කරන්නේ. ඊළඟට අභූත ධම්ම. අභූත ධම්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම තථාගතයන් වහන්සේ මව් කුසක පිළිසිඳ ගන්නකොට, ඒ වගේම මනුලොවට බිහි වෙනකොට, සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට උන්වහන්සේ පිරිනිවන් පාන්නට අදිෂ්ඨාන කරනකොට පිරිනිවනට වඩිනකොට ඒ අවස්ථාවල සිද්ධ වෙච්ච යම්කිසි අద్භූත ආශ්චර්ය ධර්ම පිළිබඳව තථාගතයන් වහන්සේ විවිධ තැන්වල දේශනා කරලා තියෙනවා. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ වෙනම සූත්‍ර දේශනාවක් සඳහන් වෙනවා අච්චරිය අභූත සූත්‍රය කියලා. ඒකෙදී දැක්වෙන්නේ වික්ෂූන් වහන්සේලා විසින් තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය ගුණයන් ගැන කතා කර කර ඉන්න අවස්ථාවකට තථාගතයන් වහන්සේ වැඩම කරලා කුමක් ගැනද කතා කළේ කියලා විමසලා මෙන්න මේ මාතෘකාවයි අපි කතා කරමින් හිටියේ කියලා වික්ෂූන් වහන්සේලා සිහි කළාම බුදුරජාණන් වහන්සේ එකින් එක එකින් එක පැහැදිලි කරනවා බෝසත්වරයෙක් මෞකුස පිළිසිඳ ගන්නා තැන ඉඳලා අනුක්‍රමයෙන් උන්වහන්සේ බිහි වෙලා බුදු වෙලා මේ හැම අවස්ථාවකදීම පහළ වෙන ආශ්චර්ය අద్භූත ධර්ම පිළිබඳ. එතකොට අන්න ඒ විදිහට විවිධ තැන්වලදී බුදුරජාණන් වහන්සේ අතහාගත ජීවිතය පිළිබඳව දේශනා කළ ආශ්චර්ය අద్භූත ධර්ම තමයි අద్භූත ධම්ම කියලා ඒ කොටසෙන් අදහස් ඊළඟට අවසාන කාරණේ තමයි වේදල්ල. වේදල්ල කියලා කියන්නේ චුල්ල වේදල්ල සූත්‍රය, මහා වේදල්ල සූත්‍රය ආදී වේදල්ල නමින්ම හඳුන්වපු සූත්‍ර දේශනා දෙකක් තියෙනවා. ඒකට වේදල්ල කියලා කියන්නේ සතුට සහ නුවණ උපදින ආකාරයට මතු කරපු ප්‍රශ්න සහ ඒවාට දුන්න පිළිතුරු. සමහර විට මේ ප්‍රශ්න අහලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. සමහර ප්‍රශ්න අහලා තියෙන්නේ මහතෙරුන් වහන්සේලාගේ. එතකොට මේ ප්‍රශ්නවල යම්කිසි සතුටක් ප්‍රියශීලී බවකුත් තියෙනවා ඒ වගේම ප්‍රඥාව අවදි වෙන කාරණා තමයි ගැඹුරු කරුණු තමයි විමසන්නේ නිකම්ම නිකම් සරල කාරණා නෙමෙයි ආගිය තොරතුරු කතා කරනවා නෙමෙයි දහමේ තියෙන ගැඹුරු කොටස් තමයි සාකච්ඡා කරන්නේ හැබැයි බොහොම ප්‍රියශීලී විදිහට ඒවා අහනකොට ඒවා විමසනකොට සතුට උපදිනවා ඒ වගේම ඥානයක් උපදිනවා එතකොට වර්තමානයේ ඔය කියන්නේ ආනන්දය සහ ප්‍රඥාව කියලා. එතකොට අන්න ඒ වගේ සතුට සහ ප්‍රඥාව දෙකම උපදින හැටියට අහපු ප්‍රශ්න සහ ඒවාට දුන්නු පිළිතුරු. එතකොට චුල්ල වේදල්ල, මහාද වේදල්ල, සක්කපඤ්ඤ, සම්මාදිට්ඨිය ආදී මේ බඳු සූත්‍ර දේශනා වේදල්ල කියන නමින් හඳුන්වනවා. එතකොට ඔන්න ඔය කොටස් 9 තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන අංග හැටියට බුදුරජාණන් වහන්සේ විසින්ම දක්වලා මොනවද? සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අභූත ධම්ම, වේදල්ල කියන මේ අංග 9න් යුක්ත වූ ශාස්ත්‍රෝ ශාසන එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ දේශනාව ඉද භික්කවේ භික්ඛු ධම්මං පරියාපුනාති. ඔය කියන ලද අංග වලින් යුක්තව දසෝ තථාගත දේශනාව මහණෙනි යම් කිසි කෙනෙක් මනවින් ප්‍රගුණ කරනවා නම් පරියාපුනාති කියලා කියන්නේ මනවින් ප්‍රගුණ කරනවා. එතකොට මනවින් ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. සුතා ධතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්ධා මේ ක්‍රම පහට යම්කිසි කෙනෙක් ධර්මය ප්‍රගුණ කළොත් තමයි ඒ දහම මනවින් ප්‍රගුණ කළා කියලා කියන්නට පුළුවන්. පළවෙනි පියවර තමයි සුතා. ඒ ධර්මය මනවින් කන්‍යමු කරලා අහන්නට ඕන. ඒ කියන්නේ හොඳ අවධානයෙන් හොඳ සිහිනුවණින් යුක්තව අහන්නට ඕන. දැන් ධර්මය අහන විවිධ ක්‍රම තියෙනවානේ. ඒ කියන්නේ දැන් වර්තමානයේ හැම සමහරලාට ඇහෙන නිසා අහනවා. ඊළඟට තමන් කැමති නිසා අහනවා. ඒ කියන්නේ මම කැමති අහවල් හාමුදුරුවන්ගේ බණටයි මම නම් කැමති මේ දේශනාවන්ටයි. එහෙම කියලා තමන්ගේ රුචිකත්වය මත අහනවා. ඊළඟට සමහර වෙලාවට ඒ දේශකයන් වහන්සේලා ඒ දේශනා කරන ක්‍රමය තමන්ට ප්‍රියශීලී නිසා. එහෙම නැත්නම් ඒ ශෛලිය ප්‍රියශීලී නිසා ඒ කියන උදාහරණ ඒවා Tamanට ප්‍රිය නිසා එහෙම අහනවා. ඊළඟට අමුතු දේවල් කියන නිසා දැන් වර්තමානයේ තියෙන හුඟක් ඒ ධර්ම කරුණු හැටියට මේවා සාම්ප්‍රදායික කාරණා කියලා අමුතු දේවල් කියන්න යනවා. ධර්මයේ විකෘති කරමින් විනය විකෘති කරමිනුත් දේවල් කියනවා. ඒකට අමුතු දෙයක් කියනවා නම් අහන්න කන් යොමු කරන ගතියක් සමහරුන්ගේ තියෙනවා. එන්න මේ විදිහට විවිධ ක්‍රමවලට පුද්ගලයෝ දහම කෙරෙහි අවධානය යොමු කරනවා. මෙතන මේ සුතා කියලා කියන්නේ මනවින් ශ්‍රවණය කරනවා. කොහොමද? සිහියෙන් සහ නුවණින් යුක්තව. සිහිය කියලා කියන්නේ අරමුණෙහි එල්බ ගන්නෙ නැතිව අරමුණෙහි කොටස් කරුවෙක් වෙන්නේ නැතිව ඒ වගේම අරමුණෙහි ගිලෙන්නේ නැතුව ඒක භුක්ති විඳින්නේ නැතිව පූර්ණ අවධානයෙන් ඒ කර්ම දිහා බලන්නට පුළුවන් හැකියාව. ඊට පස්සේ නුවණ කියලා කියන්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විමස විමසා බලන ගතිය. එතකොට අපි අහන්නටම ඕන කන් යොමු කරන්නට ඕන අට්ටිකත්වා, මානසිකත්වා හොඳට සිත එකඟ කරගෙන හොඳට නැවත නැවත කියන කරුණු මෙනෙහි කරමින් සිහියෙන් සහ නුවණින් අපි ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒකයි මෙතන සුතා කියලා කියන්නේ. ඊළඟට ධතා කියලා කියන්නේ ඒ හොඳට කල්පනාවෙන් සිහිනුවණින් අහපු ධර්මය ධාරණය කරගන්න දැන් අපිට එක් එක් අවස්ථාවක් දහම් කරුණක් ඇහුවට ඒක සිත්හි ධාරණය වෙන්නේ නැතිනම් ඒ අනුව පිළිපදින්න බෑනේ අහපු එකවම් මතක නැත්නම් කොහොමද ඒ අනුව ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා දෙවනි පියවර තමයි ධතා ධාරණය කරගන්නට ඕන ධාරණය කරගන්නවා කියන්නේ අවශ්‍ය වෙලාවට මතක් කරගන්න පුළුවන් විදිහට ඒක මනසේ සටහන් වෙන්නට දත ඊළඟට තුන්වෙනි පියවර තමයි වචසා ಪರಿචිතා ඒකත් වැදගත්ම කාරණා දැන් අද කාලේ හුඟක් අධ්‍යාපන ක්‍රමයෙන් ගිලිහෙමින් යන අත්‍යවශ්‍ය අංගයක් ඒ මොකද්ද වචසා ಪರಿචිතා වචනෙන් ප්‍රගුණ කිරීම ඒ කියන්නේ දැන් වෙනතුන් අහලා ඇති ධර්මය සජ්ජායනා කළයි. අතීත කාලේ භික්ෂුන් වහන්සේලා මේ ධහම පවත්වාගෙන ආවේ මතකයෙන් පවත්වාගෙන ආවේ නිකන් නෙමෙයි උන්වහන්සේලා ඉඩකඩ තියෙන හැම වෙලාවට මේ ධර්ම කොටාස සජ්ජායනා කළා. ඉස්සර කාලේ පිරිවෙන් අධ්‍යාපනය තුල අදටත් ඒවා යම් යම් ප්‍රමාණයකින් පවතිනවා. පිරිවෙන් අධ්‍යාපනය තුල විශේෂම කොටසක් තමයි ඒ ගාථා සූත්‍ර දේශනා ආදී අත්‍යවශ්‍ය ධර්ම කොටාස විනය කොටාස ඊළඟට ව්‍යාකරණ කොටාස ඒ හැම එකක්ම අටපාඩමින් ශබ්ද නගලා කියන්නට එතකොට ඒ ශබ්ද නගලා කීම තුල තමයි හොඳට වචනෙන් ප්‍රගුණ වෙන්නේ. දැන් ඒක කරලා අත්දැකීම් තියන අයට හොඳට පැහැදිලිව දැනෙනවා අපි සමහර දේවල් කොච්චර දැනගෙන හිටියත් සමහරට කියන්න ගියාම වරදිනවා. ඒ කියන්න ගියාම වරදින්නේ ඒක වචනයෙන් හරියට ප්‍රගුණ කරලා. ඒ නැවත නැවත සජ්ජායනා කරලා හොඳට කටට හුරු කරගත්තාම තමයි අර මනසට එන අදහස හරියට වචනයෙන් කියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මනසේ අදහස තිබුණා වුණත් වචන හැටියට ඒක සජ්ජායනා කරනකොට පටලැවෙන්නට පුළුවන්. ගැටලු මතුවෙන්නට පුළුවන්. ඒ නිසා වචසා ಪರಿචිතා සජ්ජායනා කරමින් අනනඟලා කියමින් වචනයෙන් ධර්මයේ ප්‍රගුණ කිරීමත් මේ ධර්ම මාර්ගයේදී ධම පුහුණු කිරීමේ එක පියවරක්. එතකොට සුතා ධතා වචසා ಪರಿචිතා ඊළඟ මනසානු පෙක්කිතා සති සම්පජඤ්ඤයෙන් යුක්තව අර දහම් කරුණු නැවත නැවත නුවණින් විමසා බැලීම මනසින් මනසින් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරනවා. ආය ආය මනසින් සිහි කරලා බලනවා. නැවත නැවත ඒව ගැන කල්පනා කරලා බලනවා. අපේ රේරුකානේ මහානායක හාමුදුරුවෝ නිතර සිහි කළ කාරණයක් තමයි දැන් උන්වහන්සේගේ ධර්මඥානය ගැන බොහෝ දෙනා පුදුම වෙන තරම්නේ. එතකොට එහෙම කියනකොට උන්වහන්සේ සිහි කරන කාරණයක් තමයි ඔය ධර්මකාරණා ඔය විදිහෙන් ලියලා තියෙන්නේ සමහර ධර්ම කරුණු මේක කොහොමද කියලා උන්වහන්සේට ඒ පිළිබඳව ගැටලුවක් මතු වුනහම එකම ධර්මකාරණේ Tamanට වැටහෙනකන් සමහර විට අවුරුදු ගණන් නැවත නැවත ඒ ගැන උන්වහන්සේ හිතලා තියෙනවා කල්පනා කරලා තියෙනවා අන්න එහෙම එකපාරක් යන්තම් උඩින් පල්ලෙන් දැනගෙන අතහැරලා දාන්නේ නැතිව එකම ධර්මකාරණය ගැන වුණත් නැවත නැවත මනසින් විමසා බලනකොට සිහිනුවණින් ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒ පිළිබඳව ගැඹුරු ප්‍රගුණ වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා හතරවෙනි කාරණය තමයි මනසානුපෙක්කිතා. සිහිනුවණින් යුක්තව නැවත නැවත මනසින් විමසා බැලීම. ඊළඟට පස්වෙනි කාරණය තමයි ditthiya suppati viddha. ප්‍රඥාවෙන් එය විනිවිද දකින්නට සමත් වෙන්නට ඕන. ප්‍රඥාවෙන් ඒ කියන්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ ධහමේ කියවෙන මූලික સિદ્ધාන්තවලට අනුව අර ධර්ම කාරණා විනිවිද දකින්නට අපේ මනස පුහුණු කරන්න. එතකොට අහන කොටත් සිත එකඟ කරගෙන සැලකිල්ලෙන් සද්ධාවෙන් සති සම්පජඤ්ඤයෙන් අහන්නට ඕන ඊට පස්සේ ඒක මනසේ ධාරණය කරගන්නට ඕන ඊළඟට නැවත නැවත හඬ නගලා සජ්ජායනා කරමින් වචනයෙන් ප්‍රගුණ කරන්නට ඕන. ඊළඟට නැවත සිහිනුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා නැවත නැවත කල්පනා කරලා බලන්නට ඕන. ඊළඟට ප්‍රඥාවෙන් යුක්තව ඒ ධර්මය හොඳින් විනිවිද දකින්නට උත්සාහවත් වෙන්නට ඕන. මෙන්න මෙහෙම කටයුතු කරනවා නම් ඒතනත්තා තමයි ධම්මං පරියාපුනාති මේ ධර්මය ප්‍රගුණ කරන තැනැත්තා වෙන්නේ. පුහුණු කරන තැනැත්තා වෙන්න. දැන් ඒ තමයි මේ මේ සූත්‍ර දේශනාවේ දැක්වෙන දෙවැනි කාරණය. ඊළඟට තුන්වෙනි කාරණය තමයි අපි සිහිපත් කළා අර සුත්තගෙය්‍ය වෙය්‍යාකරණාදී නවාංග ශාස්ත්‍රෝ ශාසනය මේ ක්‍රම පහට යම්කිසි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඒ තනත්තාට පතජන කාලක්‍රියාවෙන් කාලක්‍රියා කරන්නට සිද්ධ වුණත් ඒ කියන්නේ ආර්ය භාවයකටපත් නොවි මිය පරලොව ගියත් ඒ තනත්තාට සතරාකාරයකින් ආනිසංස ලබන්නට පුළුවන් කියන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. මොකද්ද සතරාකාර ආනිසංසය කිව්වේ? තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කිසි කෙනෙක් මේ නවාංග ශාස්ත්‍රෝ ශාසනය ඔය ක්‍රම පහට පුහුණු කරගෙන ගිහිල්ලා ඔහු සිහිමුලාවෙන් කලුරිය කළොත් මෙතන සිහිමුලාවෙන් කියලා කියන්නේ සිහි කල්පනාව නැතුව කියන එක නෙමෙයි ආර්ය භාවයකටපත් නොවි ප්‍රතඥයෙක් හැටියටම කලුරිය කළොත් ඒ තනත්තා ඒ ධර්මය පුහුණු කිරීමේ කුසල විපාකයෙන් යම්කිසි දේවනිකායක දෙවියෙක් වෙලා උපදින්නට ඔහුට ඒ කුසලය හේතු ඒ දේවයෝනියෙහි උපන්නට පස්සේ ඒ තනත්තාට අර manuss ලෝකේ ඉන්න කාලේ නැවත නැවත මේ ධර්මය අහලා ධාරණය කරලා වචනයෙන් ප්‍රගුණ කරලා මනසින් මෙනෙහි කරලා ප්‍රඥාවෙන් විනිවිද දැකලා තියෙන නිසා ඒ ධර්ම කොටාස ඔහුට වහාම සිහිපත් වෙන්න ගන්න. අරව මතක් වෙන්න ගන්න. අන්න එහෙම මතක් වෙනකොට ඒ තනත්තා ඒ තමන් ප්‍රගුණ කරපු ධර්මය අර දිව්‍ය ලෝකයේදී නැවත සිහි කරන්නට සමත් හැබැයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ඒ තමන් ඇසූ දහම සිහි කළාට ඔහුගේ සිහිය ඉපදීවීම සතිය ඉපදවීම තරමක් ප්‍රමාද වෙනවා. මොකද්ද මේ කියන්නේ? අසෝ ධර්මයේ සිහි කරනවා. නමුත් සතිය ඉපදවීම තරමක් ප්‍රමාද වෙනවා. වෙන තුනේ අපි මීට ඉහතදී ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා සති කියන චෛතසිකයේ මූලික ගුණය තමයි සරණං සති සිහි කර දෙන ගුණය. ඒ සිහි කර දීම ක්‍රම කිහිපයකට සිද්ධ වෙනවා. අතීත ධර්ම සිහි කර දීම. ඒ සිහියේ එක්තරා ගුණයක්. දැන් මේ దేవතාවා සමත් වෙනවා අතීතයේ තමන් ප්‍රගුණ කරපු ධර්ම කොටාස සිහි කරන්නට සමත් වෙනවා. ඊළඟට සිහියේ වැදගත්ම කොටසක් තමයි වර්තමාන සංස්කාර ධර්ම සිහි කිරීම. එතකොට වර්තමාන සංස්කාර ධර්ම සිහි කරනවා කියලා කියන්නේ කායානුපස්සනා සතිපට්ඨාන, වේදනානුපස්සනා සතිපට්ඨාන, චිත්තානුපස්සනා සතිපට්ඨාන, ධම්මානුපස්සනා සතිපට්ඨාන. දැන් අර අතීතයේ තමන් කටපාඩම් කරගෙන ධාරණය කරගෙන ආපු ධර්ම කොටාස කොයිතරම් තමන්ට සිහි වුණත් මේ මොහොතේ චිත්තානුපස් කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන වශයෙන් වර්තමාන සංස්කාර ධර්ම සිහි කරන්නට සිහිය පිහිටුවා ගන්නට සමත්ුනේ නැතිනම් අර නවාංග ශාස්ත්‍රු ශාසනයේ හැටියට ඉගෙනගත්තු ධර්ම කොටාස විදර්ශනා ප්‍රඥාවෙන් අවබෝධ කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙක් ඒ නවාංග සාස්ත්‍රෝ ශාසනය මනවින් ප්‍රගුණ කරලා තියෙනවා නම් ඒ ධර්මයේ සිහිවීම ඒතනත්තාට සතිපට්ඨාන මාර්ගයට යොමු වෙලා විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්නට හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එසේ සිහිය උපදවාගත් සැනින් වහාම ඒතනත්තා විශේෂාදිගමයකටපත් වෙන්නට සමත් වෙනවා. සෝවාන් සකදාගාමි ආදී මාර්ගඵලයක් ලබන්නට සමත් වෙනවා. එයිද ඒ තනත්තා මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ අර ධර්මය හොඳට අහලා තියෙනවා, ධාරණය කරගෙන තියෙනවා, නැවත නැවත වචනයෙන් සජ්ජායනා කරලා තියෙනවා, මනසින් විමසා බලලා තියෙනවා, ප්‍රඥාවෙන් වටහාගෙන තියෙනවා. ඒ නිසා ඒ තනත්තා දෙව්ලොව ඉපදුනාට පස්සේ ඒ දහම් කරුණු සිහි කරලා සිහිය පිහිටුවාගෙන විදර්ශනා ප්‍රඥාව අවදි කරගෙන වහාම ධර්මය අවබෝධ කරන්නට ඒතනත්තා සුදුසුකම් ලබන. මේක තමයි පළමු ආනිසංසය. දෙවැනි ආනිසංසය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට ඒ විදිහට මේ ජීවිතේ ධර්මයේ ප්‍රගුණ කරලා මරණයටපත් වෙනවා දිව්‍ය ලෝකයක උපදිනවා. හැබැයි දිව්‍ය ලෝකයේ ඉපදුණු ඉපදුනාට ඔහුට අර ධර්ම කොටාස සිහි වෙන්නේ නැහැ. අර කලින් කටපාඩම් කරපුවා මතක තියාගත්තා ඔහුට ඒ දෙව්ලෝ ඉපන්නට පස්සේ සිහි වෙන්නේ නැහැ. නමුත් යම්කිසි 이르දිමත් රහතන් වහන්සේ නමක් දෙව්ලොවට වැඩම කරලා හෝ දෙවියන්ට ඇසෙන ආකාරයෙන් හෝ ඒ ධර්මය දේශනා කරනකොට අර దేవතාවට සිහි වෙන්නට ගන්නවා මේ ධර්මය මං මනුලව සිටියේදී ප්‍රගුණ කළා නේද මේ මේ විදිහට මම මේ ධර්මය අහලා ධාරණය කරගෙන වචනයෙන් ප්‍රගුණ කරලා ඊළඟට මනසින් විමසා බලලා ප්‍රඥාවෙන් ඒවා විනිවිද දකින්නට මම උත්සාහ කළා නේද කියලා ඔහුට සිහි වෙනවා කුමක් නිසාද අර 이르දිමත් රහතන් වහන්සේ නමක් දෙවියන්ට ඇසෙන ආකාරයට ඒ දහම් කරුණු කියා දෙනකොට මේක තථාගතයන් වහන්සේ උපමාවකින් දක්වනවා බෙර හඬ හොඳට අහලා පළපුරුදු කෙනෙක් මහපාරට ගියාම ඈතින් බෙරයක් නාද කරනවා ඇහෙනවා නම් ආය ඔහුට කිසිම සැකයක් නැහැ මේ බෙර හඬයි කියලා ඔහු හරියට හඳුනගන්න. අන්න ඒ වගේ මේ තනත්තා මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ හොඳට මේ ධර්මය ප්‍රගුණ කරලා තියෙන නිසා අර 이르දිමත් මහරහතන් වහන්සේ නමක් විසින් ඒ ධහම දේශනා කරනකොට ඔහුට වහාම ඒ අතීතයේ ඇසු දහම සිහි වෙනවා. එහෙම සිහි වුණාට පස්සේ ඔහුට අර කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතර සතිපට්ඨානය පිළිබඳව සිහිය පිහිටවා ගන්නට ඒ තනත්තා සමත් වෙනවා. එසේ සමත් වුනහම විදර්ශනා ප්‍රඥාවෙන් දහම අවබෝධ කරමින් වහාම විශේෂාධිගමයකට පැමිණෙන්නට ඔහු සමත් වෙනවා මේ දෙවැනි ආනිසංසයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට තුන්වෙනි ආනිසංසය හැටියට දක්වනවා යම්කිසි කෙනෙක් මේ ධර්මය නවාංග ශාස්ත්‍ර ශාසනය මනවින් ප්‍රගුණ කරලා අභාව ප්‍රාප්ත වෙන ප්‍රත්‍යඥයෙක් හැටියට ඒතනත්තා දෙව්ලෝක උපදිනෝ හැබැයි ඔහුට අර ධර්මය සිහිපත් වෙන්නේ නැහැ. 이르දිමත් මහරහතන් වහන්සේ කෙනෙකුගෙන් දහම අහන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඔහුට ඒ දෙව්ලොවම ඉන්න ධර්මය අහලා තියෙන ධර්ම කතික දෙවි කෙනෙක් විසින් దేవතාවෙක් විසින් ධර්ම කරුණු පැහැදිලි කරන දේශනා කරන අවස්ථාවක් අහන්නට ලැබෙනවා. ඒ අහන්නට ලැබෙනකොට වහාම ඔහුට සිහිපත් වෙනවා මම පෙර මනුලොව ඉන්න කාලේ මේ ධර්මය අහලා තියෙනව නේද? ඒ ධර්මයේ ධාරණය කරගෙන තිබුණා නේද? ඒව වචනෙන් ප්‍රගුණ කළා නේද? මනසින් නැවත නැවත සිහි කළා නේද කියලා ඒ තමන් ප්‍රගුණ කරපු ධර්ම විනය ඔහුට සිහිපත් වෙනවා අර ධර්ම කතික దేవතාවාගේ දේශනාව අහනකොට ඉන්නනතුරු ඒතනත්තා සිහිය පිහිටවා ගන්නවා සිහිය පිහිටවාගෙන විදර්ශනා ප්‍රඥාව අවදි කරගෙන වහාම විශේෂාදිගමයකටපත් වෙන්නට සමත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තුන්වැනි ආනිසංසය හතරවෙනි ආනිසංසය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ධර්මය නවාංග ශාස්ත්‍රෝ ශාසනයේ මනවින් ප්‍රගුණ කරනවා ප්‍රගුණ කරලා ආර්ය භාවයට පත්න වී ප්‍රතඥයෙක් හැටියටම කලුරිය කරනවා කලුරිය කරලා දෙව්ලොවක උපදිනවා ඉපදිලා වහාම ඒ දහම් කරුණු සිහි කරන්නට සමත් වෙන්නේ නැහැ ඒ වගේම 이르දිමත් මහරහතන් වහන්සේ නමකගෙන් ධර්මය අහන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ධර්ම කතික දෙවි කෙනෙකුගෙන් ධම අහන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි Tamanට කලින් ඒ දිව්‍ය ලෝකයේ උපදුණු යම්කිසි දෙවි කෙනෙක් අර దేవතාවාට සිහිපත් කරනවා ඔබට මතකද අපි මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ මේ මේ විදිහට ධර්මය ඇහුවා. ඔබට මතකද අපි මේ ඒ කාලේ මෙන්න මේ විදිහට ධර්ම විනය ප්‍රගුණ කළා කියලා වෙනත් దేవතාවෙක් විසින් සිහි කැඳවනවා. අන්න එහෙම සිහි කැඳවනකොට හරියට පොඩි කාලේ එකට සෙල්ලම් කරපු කෙනෙක් කාලයාගේ ඇවෑමෙන් තරුණ වියේදී නැවත මුණ ගැහිලා ඔබට මතකද අපි පුංචි කාලේ ගමේ මෙහෙම මෙහෙම සෙල්ලම් කළා කියලා මතක් කරනකොට අර මිත්‍රයාට ඒ යට ගියාව සිහිපත් වෙන්නාසේ අර වෙනත් దేవතාවෙක් විසින් සිහිපත් කරනකොට මේ කියන దేవතාවාට අර තමන් මනුලොවදී මේ නවාංග ශාස්ත්‍රෝ ශාසන සංඛ්‍යාත සද්ධර්මය තමන් ඇසූ බව එය ධාරණය කරගත් බව ඒවා වචනයෙන් ප්‍රගුණ කළ බව ඒ වගේම මනසින් මෙනෙහි කළ බව ප්‍රඥාවෙන් තේරුම්ගත් බව ඔහුට සිහිපත් වෙනවා. එහෙම සිහිපත් වුණාට පස්සේ ඔහු සිහිය පිහිටුවාගෙන විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්නවා. අවදි කළ තැන ඔහු වහාම මාර්ගඵල ලබන්නට සුදුසුකම් ලබනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සිව්වැනි ආනිසංසය හැටියට. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සෝතානුධත සූත්‍රයේදී සෝතානුධත කියලා කිව්වේ මනවින් ධර්මය අහලා ඒ ධම දරාගෙන ප්‍රගුණ කිරීම පිළිබඳව දෙසූ සූත්‍ර දේශනාව. මේ දේශනාව කරන්නේ ධර්ම ශ්‍රවණය පිළිබඳ ටිකක් මැලිකම් දක්වන උකටලී වෙන උදාසීන වෙන භික්ෂු පිරිසක් මුල් කොටගෙන ධර්ම ශ්‍රවණය කරලා ඒ ධහම ප්‍රගුණ කිරීමේ වටිනාකම පැහැදිලි කර දෙන්නටයි. එතකොට මේ සූත්‍රයේදී ප්‍රධාන කරුණු තුනක් දක්වනවා. අංග 9කින් යුක්ත වූ ශාස්ත්‍රෝ ශාසනය බුද්ධ වචනේ කුමක්ද කියලා පැහැදිලි කරනවා. ඒ බුද්ධ වචනේ ප්‍රගුණ කළ යුතු පියවර පහක්. සුතා, ධතා, වචසා, පරිහිතා, මනසානුපෙක්කිතා, දිට්ඨිය සුප්පටි විද්ධා කියන පියවර පහක් පෙන්නනවා ධර්මයේ ප්‍රගුණ කළ යුතු එසේ ධර්මයේ ප්‍රගුණ කරලා ආර්ය භාවයකට නොපැමිණ අභාව પ્રાપ્ત වුනොත් දෙව්ලොව ඉපදිලා ඒ ධහම ප්‍රගුණ කරන්නට වහා මාර්ගඵල ලබන්නට ඉඩකඩ සැලසෙන අවස්ථා හතරක් පිළිබඳව මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා සෝතානුද්ධත සූත්‍රය කියලා කියන්නේ මනමින් දහම් අහලා ඒ ධර්ම දරාගෙන ප්‍රගුණ කිරීමේ ආනිසංස දක්වන සූත්‍ර දේශනාව නිසා. ඉතින් මේ කරුණු සිහිනුවණින් වටහාගෙන අංග 9කින් වූ යුක්ත වූ නවාංග ශාස්ත්‍රෝ ශාසනය. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ විසින් වසර 45ක් මුළුල්ලේ දෙසූ ධර්ම විනය. නිර්වාණ ගාමිනී මාර්ගය හරියට දැනගෙන තමනුත් ඒ ධර්මය අහලා ඒවා ධාරණය කරගෙන ඊළඟට වචනයෙන් නැවත නැවත සජ්ජායනා කරලා ප්‍රගුණ කරමින් මනසින් යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරමින් නුවණින් විනිවිද දකින්නට උත්සාහ කළ යුතුයි එසේ පුරුදු පුහුණු කරන තැනැත්තා යම් මොහොතක ආර්ය භාවයටපත් නොවිය භව પ્રાપ્ત වුණොත් ඒ මනුෂ්‍ය ලෝකයේදී ධර්මයේ ප්‍රගුණ කිරීමේ තනත්තාට ඊළඟ භවයේ හෝ මාර්ගඵලයකට පැමිණෙන්නට උපකාර වෙනවයි කියන බව වටහාගෙන තම තමන් මේ තථාගත ධර්මය ප්‍රගුණ කරන්නට අහන්නට දරා ගන්නට වචනයෙන් පුහුණු කරන්නට මනසින් මෙනෙහි කරන්නට නුවණින් විනිවිද දකින්නට උත්සාහවත් වෙන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම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 සුව ප්‍රාර්ථනා කිරීම ඒ වගේම දුලානී සෙව්වන්දී දියණියගේ සහ සුරංග ප්‍රේමරත්න පුතණුවන්ගේ රැකියා කටයුතු සහ අනාගත යහපත් බලාපොරොත්තු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි සෙත් ප්‍රාර්ථනා කිරීම අපවත්ී වදාළ අතිපූජනීය රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පුණ්‍ය ආනුමෝදනා කිරීම ඒ වගේම දේශකයන්න් වහන්සේට සියස මාධ්‍යාලයට ආශිර්වාද කිරීම ඒ වගේම ඥාති හිතමත් හිතමිත්‍රාදී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන ජන්මදිනය අපි හැම දිනාටම සුවිශේෂයි මේ මනුලෝපදින්නට ලැබුණු අවස්ථාව ඒ අවස්ථාව සිහිපත් කරමින් Taman ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය අර්ථවත් වෙන හැටියටත් අන් අයගේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්නටත් උපනිශ්‍රේ වෙන ආකාරයට මේ ධර්ම දේශනාවන් ධර්ම ශ්‍රවණය සිදු කිරීම ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් ඒ වගේම ධර්ම පරිස්කාර වශයෙන් අටපිරිකර ආදී පූජා කිරීම ආරක්ෂා සම්පත්තිය ලබන්න වස්ත්‍රාභරණ ලබන්න පව්කම්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 ගුණසේකර මහත්මයාට නෝනා මහත්මියට දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ගුණසේකර මහත්මයාගේත් හේමා කුමාරි මහත්මියගේත් දෙපාර්ශ්වයේම මියගිය ආදරණීය මව්පියන් සිව් දෙනා ඇතුළු පරම්පරාවල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඒ වගේම මේ සිද්ධ කරගත්තා වූ සියලු කුසල් මේ පින්වත් හැම දිනාටම මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණාන භාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන GKT ගුණසේකර මහත්මයාටත් AWP හේමා කුමාරි මහත්මියටත් දුලානී සෙව්වන්දි ගුණසේකර දියණියට සුරංග ප්‍රේමරත්න පුතණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනයේ වේවා මේ දරුවන්ගේ රැකී රක්ෂා කටයුතු අනාගත සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මේ ආකාරයෙන් සමෘද්ධිමත් වේවා හැම දිනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා නිදුක්ව නිරෝගීව සුවපත්ව මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම තෙරුවන් සරණයි